මීළඟ මීවිත හෙළ මියසී පුරෝගාමී ප්‍රවීණ සංගීතවේදී සුනිල් සාන්තයන් පිළිබඳ ප්‍රාසංගික කියවීම මෙවර පටිගත කෙරුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ අරුන්දති ශාලාවේදී ශ්‍රීපාලි මණ්ඩපයේ විද්‍යාර්ථීන්ගේ කැම්පස් රේඩියෝහි සංවිධාන ශක්තියෙන් සහ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ විද්‍යාර්ථීන්ගේ සංවිධානයෙන් එම පටිගත කිරීම සිදු කෙරුණා. පටිගත කිරීමට පෙර ආතුව විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන් පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබුණා. මීළඟ මීවිත අරුත් ඇති කියවීම විශ්වවිද්‍යාල ප්‍රජාව අතරට ගෙන යාමට ලැබීම එක්තරා විදිහක ජයග්‍රහණයක්. අපගේ ශ්‍රාවක ප්‍රජාව, ප්‍රේක්ෂක ප්‍රජාව පුළුල් කර ගැනීමට මීළඟ මීවිතට යලිත් වතාවක් හැකියාව ලැබුණා. එෙහිදී අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති මහාචාර්ය රංජන් හෙට්ටිආරච්චි මහතා. ශ්‍රීපාලිය විතාල ඉතිහාසයක් තියෙන තැනක් ඓතිහාසික ප්‍රාසංගික කලා ශේත්‍රයේ ඓතිහාසික ස්ථානයක්. මේ ඓතිහාසික පුද්ගලයා සමරන මොහොතේදී මං හිතන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මීළඟ මීවිත ඒ වැඩසටහන සමග ශ්‍රීපාලිය තෝරා ගැනීම මං හිතන්නේ මේ අවස්ථාවේදී සුවිශේෂ වශයෙන් මතක් කරන්නට අවශ්‍යයි. ශ්‍රීපාලි මණ්ඩපය සුනිල් සාන්තයන් සුනිල් සාන්තයන්ගේ ආදරණීය පුත් ලංකා සාන්තයන් එකට බැඳෙන අවස්ථා කීපයක තියෙනවා. ශ්‍රී ලංකේය සංගීතයේ යම් ස්මාරකයක් වඳු සුනිල් සාන්තයන් ඒ සංගීත ශාස්ත්‍රයේ පුරෝගාමීන් බිහි කරන ආයතනයක් වශයෙන් ශ්‍රීපාලි මණ්ඩපය මං හිතන්නේ ඔබ කවුරුත් දන්නවා සුවිශේෂයි ඒ නිසා ඒ සුවිශේෂ සංගීත ශාස්ත්‍රයේ සුවිශේෂී පුද්ගලයා සිහි කරන්න සංගීත ශාස්ත්‍රයට පුරුක් දායාද කරන ශ්‍රීපාලි මණ්ඩපය තෝරා ගැනීමත් ඒ ඓතිහාසික සිදුවීම සිදුවීමත් ශ්‍රී පාලි මණ්ඩපයේ වශයෙන් ගත්තාම අපිට සතුටක් ඒ වගේම ආඩම්බරයකුත් තියෙනවා. මම මේ මොහොතේදී මතක් කළ යුතුයි 104 වන මේ ජන්මදින සමරන මොහොතේදී මීළඟ මීවිත වැඩසටහන මගින් සුනිල් සාන්තයන්ව සිහිපත් කරන මේ මොහොතේදී තම සුවිශේෂී දෙයක් සඳහන් කරන්නට අවශ්‍යයි. ශ්‍රී පාලි මණ්ඩපය වෙනුවෙන් එනම් සුනිල් ශාන්ත සමාජ පදනම සුනිල් ශාන්ත සමාජය ශ්‍රී ලංකයේ අධ්‍යයන ශාස්ත්‍රය තුළට කරන විශාල මෙහෙවරක් වශයෙන් ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ ශ්‍රේෂ්ඨ ඒ ගමන් මගේ එන ඒ සිසුන්ට අත්ලක් වෙන්නට ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ හොඳම ශිෂ්‍යයාට හිමි ත්‍යාගය ලබා දීමට සුනිශාන්ත සමාජය ඉදිරිපත් වෙනවා. ඒ අනුව සෑම වසරකම උපාධි ප්‍රදානෝත්සවය මොහොතේදී හොඳම ශිෂ්‍යයාට හිමි රන් සම්මානයක් ඊට අදාළ මුදල් ත්‍යාගයක් සුනිශාන්ත සමාජය යමගින් ශ්‍රීපාලි මණ්ඩපයට ලබා දීලා වසරක් පාසා ශ්‍රීපාලි මණ්ඩපේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ සිසුවෙකුට එය ලබා දෙනවා. එය ශ්‍රී පාලිමණ්ඩපයේ ශිෂ්‍ය ප්‍රජාවගේ පළවෙනි සම්මාන ප්‍රදානය වශයෙන් සඳහන් කරන්නේ ඊ타මාත්ම ආදරයෙන්. මීළඟ මීවිත සුනිල ස්වර වැඩසටහන ජනගත කිරීමට එක් වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න මහතා. බෝධනා තුල තියෙන අදහස වනාහි ඕනෑතරම් ගුවන්විදුලි නාලිකා වින්දනීය අධ්‍යක්ෂින් සඳහා තිබුණට ඒවා ලබා දෙන්නේ සැබෑ වින්දනීය අධ්‍යක්ීමද කියන ප්‍රශ්නේ අපහමුවේ තියෙනවා. ඇතන් දෙනා හිතාගෙන ඉන්නේ මේ වෙනකොට ගුවන්විදුලිය කියන්නේ කෞතුකාගාරයක් කියන එක. හැබැයි මේ මොහොතේදී සුනිල් ශාන්තයන් පිළිබඳ කරන මතකාවර්ධනයත් එක්ක ලාංකේය සංගීතයේ සුනිල් ශාන්ත සලකුණ සොයා ගමනේදී ගුවන්විදුලිය වනාහි සජීවී පරේෂණාගාරයක් කියන කාරණය මේ කෙටි අත්දැකීමත් එක්ක මට දැනුණු දෙයක්. එනිසා ශ්‍රීපාලි මණ්ඩපයේ විශේෂ වේදී උපාධිය හදාරන ශිෂ්‍යෝ සෑම දිනෙකම මෙන් පරේක්ෂණය පිළිබඳව න්‍යායික අත්දැකීමක් ලබන නිසාවෙන් මේ පිළිබඳ අධ්‍යයනය කරන නිසාවෙන් ප්‍රායෝගිකව ඔබේ මේ පරේක්ෂණය පිළිබඳ න්‍යායික අවබෝධය අත්හදා බැලීමට ගුවන්විදුලි මාධ්‍ය කොතරම් සමීප වෙනවාද කියන එක තව පැය කිහිපයක් ඔබට අත්විඳින්නට ලැබෙන මේ ප්‍රාසංගික අත්දැකීමේදී දැන කියා ගන්නට ලැබෙයි කියලා මා විශ්වාස කරනවා. ඒ සඳහා වන්නා වූ අද්විතීය ගණයේ කලාකරුවන්, විද්වතුන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් මේ අවස්ථාවට සැපවෙන තියෙනවා. ඒ සියලු දෙනාම අපි අර බෞද්ධ දර්ශනයේදී කතා කරන නිස්සරණාධ්‍යාසයෙන් පැමිණියා හා සමාන පිරිස්. මොකද ගුවන් විදුලිය මහජන සේවයක් වන නිසාම මහජන මුදලින් නඩත්තු වෙන නිසාම ලාභ නොලබන නිසාම මේ කටයුත්තට ඒ ඇත්තෝ පැමිණ සිටින්නේ නිස්සරණ අධ්‍යාසයෙන් කියන ගෞරවනීය වටිනාකම ලබා දෙනවා හැරෙන්නට මට නම් දෙන්නට දෙයක් නැහැ. අලුත් අත්දැකීමකට අවස්ථාව ලබා දීමට යටිසලිය සකසා දුන් ශ්‍රීපාලි මණ්ඩපයට ඒ වගේම අපහිතාදර ලංකා ශාන්තයන්ටත් මාගේ ගෞරවණීය ස්තුතියි. Hallelujah. සුදු මුණක් රැලි වැටිලා නොවේදෝ අයියෝ වර්ෂය 1947 දී එනම් අදින් වසර 72කට పూర్වයෙහි කොළඹ විශ්වවිද්‍යාලයේ ජෝර්ජ් රාජ්‍ය ශාලාවේදී කුමරතුඟුන් මහ ඉහළින් සැමරූ බවට තොරතුරකි. ඒ අරබේ අද විස්තර පතකි. සංගීත විශාරද සුනිල් සාන්තයෝ සිය පිරිසද සමග කුමරතුගෙන් පිළිබඳ අනගි ගී සමර ගී ඈනෙක ගී හෙළ විරිතින් හෙළ රසයෙන් ගයා වයා මුළුව පුබුදුවතේ එලෙස වෙසසින් දක්වා තිබේ එමෙන්ම 1950 දී කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති මේලා ප්‍රසංගයන්හිදී එහි සිසුන් මෙන්ම ආචාර්ය මහාචාර්යවරුන් සුනිලුන්ගේ වැයුමෙන් මත්ව පෙනුමට වශීව දැස් අයාගෙන සිටි වග මහදුරු විනිවිතරණයන් සටහන් කර තිබෙනවා. ඉනික් බිතේ දශක 7කට පසු අපි යලිත් වරක් සුනිලෙම්බ මෙලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ මවුන්ගේ දාරක ස්නේහ බිම ශ්‍රීපාලියට කැඳවම්හ. මීළඟ પરම්පරාවට මීළඟ මීවිත සුනිල්ස්වර මෙතක් පටන්. ඔහුගේ සංගීත දිවිය පිළිබඳවද ඔහු පිළිබඳවද කියවන හැම මොහොතකම අපව උත්කර්ෂයටද ප්‍රහර්ෂයටද උත්තේජයටද පත් කරනවා. අලස බව දුරලා හෙළ මියසිය වෙනුවෙන් අනලස්ව කැප වූ මේ හෙළයා පිළිබඳව ඔහුගේ ප්‍රතිභා මහිමය පිළිබඳව ඍජු ගුණය පිළිබඳ අදිෂ්ඨානශීලී චින්තනයද අපව විශ්මයටපත් කරනවා දශකයකටත් අඩු කාලෙක සියවසක වැඩ කළ පරමාදර්ශී පෙරටුගාමී සංගීතවේදියාණෝ විඩාවෙන් දිවගෙවා පීඩාවෙන් ජීවිතේ කෙලවර වුවද අපසිට විඩාවෙන් පීඩාවෙන් පෙන් කර එය නිවාලු වෙදදුරානෝ ඔහුම විය. අදින් වසර 104කට පමණ පෙර ඉපිද 38 වසරකට පෙර සියල්ල අතහැර හීන් සැරේ රිදී වලා අතර සැඟව ගිය කෝකිලයා ඔහු මැරිය. ඒ කෝකිලා පිළිබඳ අපේ પરම්පරාවේ කියවීමට දැන් අපි සූදානම්. එසේනම් කාලය අපෙන් බොහෝ සෙයින් මිඩංගු වී තිබෙනවා. දැන් අපි සූදානම් සුනිලින්ව කියවමින් ඔහුව ඔහුගේ ගීත ඔහුගේ ජීවිතය කියවමින් ඔහුගේ නිර්මාණ ඔබට රස විඳින්නට ගෙන දෙන්නට. අද මීළඟ ජීවිත ශ්‍රී පාලි මණ්ඩපය අරුද්දටේ ශාලාවේදී ඔබ වෙනුවෙන් සුනිල් උන්න කියවීම සඳහා අපි ආරාධනා කරා විද්වතුන්ට සංගීත වේදීන්ට අපේ සහෘදෙන්ට මම මුලින්ම ආරාධනා කරනවා ඔහුව කියවීම සඳහා අපේ සංගීත වේදී නාද තාන්ත්‍රික නදී ගුරුගේ බොහොම ස්තුතියි බෑමයට අපි ඔදත් පළසන අද කියන ඔබ පිළිගනිමු නදී ගුරු මෙලඟට ඔහුව විද්‍යාත්මකව කියවීම සඳහා වූ පරීක්ෂණ ලක් කරන්නා වූ විද්වතෙකුට අපි ආරාධනා කරා රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහතා. අපි ඔබතුමාට ආරාධනා කරනවා. ඒ වගේම ඔහුව කියවීම සඳහා ඔහුගේ ජීවිත කතාවේ බොහෝ තැන් අපි දැන කියා ගන්නවා ඔහුගේ පුත්‍ර ලංකාසාන්තයන්ගෙන්. මීළඟ මේ විත ඔබට මේ සුනිල ස්වර දානය කිරීම සඳහා අපිට ඔහුගේ නොමසරු දායකත්වය සහ ඔහුගේ දායකත්ව අතිශය වැදගත්. අපි ආරාධනා කරා සුනිලුන්ව කියවීමට සුනිල් සාන්ත පුත්‍ර ලංකා සාන්ත ඔබට. ඊළඟට සුනිල් සාන්ත කියවීමේ සමාජයට එකතු වන අලුත්ම සමාජික ඔහු. ඔහුව කියවීම සඳහා අපි මේ પરම්පරාවත් එක්ක වැඩියෙන් ගනුදෙනු කරන මාධ්‍යවේදියෙක් කවියෙක් සහ අපත් එක්ක නිදරත් අත්දා බැලීම් සමග අධ්‍යක්ෂින් බෙදා හදා ගන්නා වූ රසවතෙක් මා ආරාධනා කරනවා ප්‍රවීණ මාධ්‍යවේදී කපිලෙම් ගමගේ වැඩසටහන ආරම්භ කරන කලින් ඔබට මියුරු සංගීතමය ආරම්භයක් ලබා දුන අපේ ගුවන්විදුලි වාද්‍ය වෘන්දය මම මුලින්ම ඔබට හඳුනා දෙන්නම් අද ගුවන්විදුලි වාද්‍ය වෘන්දය අපේ වයලින් වාදනයෙන් WJ උපාලි, අජිත් අලවත්තේගම, අසෙල වන්‍යාරච්චි, බටනලා Upatissa Perera, sitar Dilosha Ravindranath, keyboard Hasantha Jayalal, Indunatha Nandasinghe, bass guitar Susantha Mado Perama, lead guitar Surath Dewruksha, Hawaiian guitar Prasad Silva, octopad Sisira Dharmaratne, tabla සහ තාල වාද්‍ය විදිත රණවිර සමග ලසන්ත සංජීව අද සංගීත මෙහෙයවීම සහ අධ්‍යක්ෂණය රෝහණ ධර්මකීර්ති. සුති. එසේනම් අපි අපි කතාව ආරම්භ කරමු කතාවත් එක්ක ගැයුම් ගැයුම් සමග. මුලින්ම ආචාර්ය ජයන්ත අමරසිංහ මහත්මයා සුනිල් සාන්තයන්ගේ මේ මහ පොළවට ප්‍රාදුර්භූත වීම අතරම ලංකාවේ සංගීත සංස්කෘතියට ඔහු කළ කම්පනය ඔහුගේ පැමිණීමත් එක්ක ඔහු මේ මහ පොළොවේ පැලවීමත් එක්ක ඇතිවුණු කම්පනය කෙබඳුද යන්න අපි පැහැදිලි කරගනිමු අපේ කතාවට ප්‍රවේශයක් ලෙස. සුනිල් ශාන්ත සම්බන්ධයෙන් අත් වශයෙන්ම මේ ඔහුම කරපු එක්තරා ප්‍රකාශයකින් මම කැමති හිමානන්ද ඒ ඒ ඔහු ලංකාවේ සංගීතය උදෙසා කළ සම්ප්‍රදානය අගය කරන්න. ඔහු එක අවස්ථාවක ඔහුගේ ලේඛනයක සඳහන් කරනවා ඒ ඒ පුවත මම කැමතියි ඒක ඔබට උපුටා දක්වන්න යන්තමට පොළව සීරු පමණින් වටිනා මැණික් සොයාගත නොහැකිය වටිනා මැණික් ඇත්තේ පොළේ පොළොක් පතුලෙහිය ඒ සඳහා නොකඩවා පොළව හාරාගෙන යා යුතුය අපේ දේශීය සංගීතය ගොඩනැගීමේ කටයුත්තද මැණික් සෙවීම සඳහා ආකාරයක් ගැනීම වැනි වැඩකි. මෙතෙක් මා සොයාගෙන ඇත්තේ සමහර විට මැටිකට හෝ බොරළු හෝ කළුගල් හෝ විය හැකිය. ඒවා මට ලැබුණේ යන්තමට පොළව සීරු පමණකිනි. එහෙත් මගේ කටයුත්ත එතකින් නිමියේ නොවේ. මම නොකඩවා හාරමි. මෙතෙක් හැරුවේ දෑතින් වුවද මින් ඉදිරියට ඒ සඳහා උවමනා උපකරණද ඇතිව හාරමි. මෙතෙක් හැරුවේ තනිව වුවද මින් ඉදිරියට මහ පිරිසකගේ සහාය ඇතිව හාරමි. අන්නදා අගනා වටිනා මහ මැණික් ලැබෙන තෙක් හාරමි. මේක තමයි ඔහුට ලංකාවේ සංගීතය සම්බන්ධයෙන් දැඩි අදිෂ්ඨානය. වසර දෙක තුනයි ඔහුට මේ අදිෂ්ඨානය මල්පල කරගන්න මම හිතන්නේ ඒ ගමන ආරම්භ කළා පමණයි. ඔහු මහ පොළව සීරුවා පමණයි. මැණික් ආකාරයට ප්‍රවේශ වීමට පෙර ඔහු ඒ භූමියෙන් පළවා හැරියා. එසේ තිබියදී ඒ කෙටි කාලයක් ඇතුළත ඔහු විසින් කරන ලද ලංකාවේ සංගීතයට කරන ලද සම්ප්‍රදානය ඒක යුගකාරකයි. එය ඒක කිසිසේත්ම අභිභවනය කිරීමට කිසිවෙක් හිටියෙත් නැහැ. ඉත ආරම්භ කර ගමනේ ප්‍රවේශයම එතරම් බරසාර වුණා නම් ඔහුට නිර්ූපද්‍රිත ඔහුගේ සංගීත යාත්‍රාවේ නිමග්න වීමට ඉඩක් ලැබුණා නම් ලංකාවේ සංගීතයේ ශෝචනීය අඳුරු යුගයක් උදාවන්නේ තිබුණේ නැහැ. අපේ ලංකාවේ හුඟක් වෙලාට තියන්නේ මගහැරගේ යම්. අමතක වීම හෝ මගහැරීම. සංගීතයේත් අපිට සිද්ධ වුණේ දේශපාලනේ වගේම මගහැර මගහැරුණු දේවල් බොහෝයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ සුනිල් ශාන්ත ඔහුගේ සංගීතයේ ආරම්භයේ මේ කරන ප්‍රකාශය ඔහුට දුන දැඩි අදිෂ්ඨානයක්. ඔහු ඉන්දියාවට ගිහිල්ලා හින්දුස්තාන් සංගීතයේ පාර ප්‍රාප්ත වෙලා. ඔහුගේ ගුරුවරයා සමග ඔහු මෙහි ගැටෙන්නේ. රතන්ජංකර් කියන ඔහුගේ ගුරුවරයා. නමුත් ඔහු විශ්වාස කරනවා මා ಭಾರತයේදී හැදෑරූ සංගීතය නෙමෙයි අපි මෙහි රෝපණය කළ යුත්තේ. වෙනත් සංගීත සම්ප්‍රදායක් සොයාගෙන යා යුතුයි. ඒ සොයාගෙන යෑමේදී ඔහු අනුප්‍රාණයක් ලබනවා ඒක වැදගත්ම. ඒ තමයි ඔහු ඉන්දියාවේදී දකිනවා රබින්ද්‍රනාත් ටාගෝර් විසින් මෙහි ආරම්භ කරපු රබීන්ද්‍ර සංගීත කියන සංගීත ප්‍රකරණය. ඒ රබීන්ද්‍ර සංගීත වල තිබෙන වැදගත්ම දේ තමයි දැන් මේ මොහොතකට කලින් නදීක ගායනා කළේ වරෙන් හියන්සරේ කියන ගීතයේ සම්පූර්ණයෙන්ම වංග ගී ආර තමයි එහි සලකුණු වෙලා තිබුණේ. අපිට ප්‍රථම වතාවට වංග ගීතය පිළිබඳ මේ ජීවමාන උදාහරණ හු ගේන්නේ දැන් වංග සංගීතයේ තිබුණා හිමානන්ද වැදගත්ම කොටසක් ටාගෝර් ඉතාමත්ම සිහිනුවණින් සති සම්පජානව බටහිරින් ගත්ත සංගීත මූලාශ්‍රවල ඇතම් සංරචක අර ගංගා වලින් නිතර ගමනාගමනය කරන නිතර ඒ ජලය සුලභ ප්‍රදේශයේ ඒ නිම්නයේ ජන ජීවිතයේ රිද්මය ටාගෝර් අර ශාස්ත්‍රීය නාදමාලාව සමග මිශ්‍රණය කරා. සමකාලීන වංග සංගීතය කියන්නේ මිනිසාගේ ජීවන හෘද ස්පන්දනයේ රිද්මය යොමු ග්‍රහණය කරේ. සුනිල් ශාන්ත මේකට වසඟ වුණා. ඔහු ලංකාවට එන්නේ අපේ දේශයේ තිබුණ නාදමාලා අනුසාරයෙන් තවත් වංග සංගීතයක් මෙහි රෝපණය කරන්නට නොවේ. සැබෑ ශ්‍රී ලාංකික සංගීතයක් අපි නිෂ්පාදනය කරගන්නේ කෙසේද යන්නේ. මොකද ඔහුට කලින් සිටිය දේවාර සූර්යසේන කියන මේ ලංකාවේ ජාතික ව්‍යාපාරයේ නමක්දරු ජේම්ස් පීරිස්ගේ පුත්‍රයා කොට විශාල ධනස්කන්ධයක් තිබුණා. සකීය පෞද්ගලික ධනය වේද පැහැදම් කරගෙන ලංකාව පුරා සංචාරය කරමින් ලංකාවේ තිබුණ බොහෝ ජනනාද මාලා ඔහු ඒක රාශි කළා. ඒක රාශි කරන මේ සඳහා ඔහු යම්කිසි පරිශ්‍රමයක් දරන්න හේතුව නමුත් අවාසනාවට ඔහුටත් ඒ කටයුත්ත කරන්න බැරුණා. ඔහුගේ අනුප්‍රාප්තිය තමයි සුනිල් සාන්ත. ඔහුටත් ඒක කරන්න දුන්නේ නැහැ. ඔතන තමයි මම හිතන්නේ අපි ආරම්භයක් වශයෙන් වැඩිපුර කතා කරන්න කලින් මම හිතන්නේ ඒක තමයි ප්‍රවේශය වෙන්නේ. අපි තව ගීතයක් අහනවා. මේ ගීතෙන් පසු අපි කතා කරනවා. මේ ගීතය ගැයීම සඳහා මා ආරාධනා කරනවා ප්‍රවීණ සංගීතවේදී ටී.එම්. ජයරත්නට නදී ගුරුගේ මහත්මයා මේ ජයන්තම්බසිංහ මහත්මයාත් කිව්වා ඉතා කෙටි කාලයක් ඇතුළත ඔහු වෘක්ෂ ගසක් ලෙස වැඩමින් තිබුණා. ඉතා කෙටි කාලයක් ඔහුගේ අවුරුදු දශකයකටත් අඩු කාල සීමාවක් තුළ ඔහුගේ අවුරුදු ගාන තුළම ගීත පොත් විතරක් අවුරුදු 5ක් විතර තුළ 10ක් විතර ලියාපල කර තිබෙනවා. පරේෂණ නිර්මාණ ගණනාවක් විවිධ නිර්මාණ චිත්‍රපට ගීත සංගීතයද ඇතුළුව මෙවැනි කෙටි කාලයක් ඇතුළත මෙවැනි නිර්මාණ රසක් කිරීමට ඔහුට හැකි වුණේ කොහොමද? මොකද්ද ඔහුට තිබුණු දක්ෂතාවය සහ උසතුව තිබුණු ඒ වටිනාකම් සමූහය? ඔව් ඇත්තටම මම හිතනවා මේ සුනිසාන්තයන් කියන්නේ එක පැත්තකින් පළමු කියන්නේ පළමු විද්‍යාත්මක පරිශ්‍රකයා සංගීත පරිශ්‍රකයා. ඔහුට අදහසක් තිබුණා පරිශ්‍රණ කළ යුත්තේ කවර අර්ථයකින්ද කියන එක දැන් ඔබ මහාචාර්යතුමා කිව්වා වගේ ඔහුගේම අදහස. Taman පොළොව හැරුවාම උඩදී හම්බෙච්ච ටික පමණයි ඔහුට තියෙන්නේ. නමුත් ඔහුට විශාල අදහසක් තිබුණා, අධ්‍යාශයක් තිබුණා. තව ගැඹුරට යන්න කියන එක. ඒක ක්‍රමවේදය, පරිේශන ක්‍රමවේදය කියන එක මම හිතනවා ඔහුට තිබුණා. නමුත් පරිේශන මෙවලම් ඔහුට තිබුණේ නැහැ. ඒක තමයි අර්බුදේ. මහාචාර්යතුමා කිව්වා වගේ ඔහුට කලින් පරේෂණයට ලංකාවේ මේ දැන් අපි අපි මේ මෙතන ඉඳලා නෙමෙයි බැලිය යුත්තේ අපි මෙතන දශක 7කට 8කට එහාට ගිහිල්ලා විශේෂම පූර්ව නිදහස් යුගයේ සංස්කෘතික පරිසරයත් එක්කයි මේ බැලිය යුත්තේ. අපේ සංස්කෘතික අනන්‍යතාවය කියන්නේ අපේ කලා අනන්‍යතාවය ගැන අර්බුදයක් තිබිච්ච වෙලාවක විශේෂයෙන්ම දේශපාලනික වශයෙන් ගත්තොත් එම් සමාජ චින්තාව සමාජවාදී චින්තාව එක පැත්තකින් කොම්පදෝරෝ විසින් ගෙනාවු මොහොතක් ඈ අනිත් පැත්තෙන් හෙළහවුල විශේෂයෙන්ම ඉතා ප්‍රබල මැදිහත් වීමක් කළ මොහොතක් භාෂාමය අනන්‍යතාවය සම්බන්ධයෙන් ඉතින් මේ වගේ තැනක තමයි සහ එක පැත්තකින් මහනුරු යුගයේ වෙනකොට අපේ තිබිච්ච රාජසභාව ආශ්‍රිතව තිබුණු කලාවක් දිය වෙලා ගියපු මොහොතක් අලුත් කලාවක් අවශ්‍ය වෙච්ච මොහොතක් ඒත් එක්කම ඉන්දියාව වගේ රටක ටාගෝර් සංගීතය නැත්නම් ටාගෝර් චින්තාව ප්‍රබලව වෙන මොහොතක් මෙන්න මේ වගේ සංයුක්ත මොහොතක තමයි අත්‍තරම සුල්සාන්තයන් එන්නේ. නමුත් ඔබ කිව්වා වගේ අ ඇත්තටම දේවාර්තුරසේනට ඊට පසුබිමක් තිබුණා. ඔහුට විශාල ප්‍රාර්ථනාවක් තිබුණා. ඔහු ඒකෙන් ගලන්තේ ඔහු ගියේ බැරිස්ටරෝරෙක් වෙන්න. නමුත් ඔහුට පාර්ශ්විකව පුළුවන් වුණා මේ බටහිර සම්බාල සංගීත ඉගෙන ගන්න. ඔහු ඒ ඒ ක්‍රමවේදය භාවිත ඔහුට ක්‍රමවේදයක් තිබුණා. ඔහුගේ පරිශ්‍රණ වලට ඔහු තමයි පළමු නිල පරිශ්‍රක ලංකාවේ සංගීත පරිශ්‍රක. සංගීත එකතු කරන්න කියලා කිව්වොත් වඩා නිවැරදි. ඔහු පැරණි ගීත ලංකාවේ ජනනාදරට අවුන් ඔහු එකතු කළා. ඔහු පොතක් ලිව්වා සංගීත කැටියක් එක්ක Music of Ceylon, Music of Sri Lanka ඉතින් මේකේ ඔහු ඉතා දැන් ඔහු ගුරු කොට ගත්තේ බටහිර සම්භාව්‍ය සංගීත උරු ඉතාම හොඳ තැන ගායකයෙක්. මට මතකයි ඒකේ එක කවියක් තිබෙනවා. ඔබට මතක ඇති අර දන්නොබුදුන්ගේ ගීතය මෑතකදී ගායනා කරලා ඉතාම අක්‍රෝෂ පරිභව කළා ඒ ගායිකාවට. නමුත් ඔවුන් අලගිය වැලගිය දැන් හොයාගෙන ගියොත් එහෙම මේක වෙන පදනමක් තියුණා කියලා ඔයගොල්ලන්ට තේරෙයි. ඔය දේවර්සුනේ සේනවත ඔහුගේ ගීත එකතු වෙ තිබෙනවා. ඡන්දෝපම බිලිඳේ. ආචාර්යතුමා තමයි මම කිව්වේ ඡන්දෝමා බිලිඳේ කියලා. නමුත් ඒක ඡන්දෝපම බිලිඳේ. විය යුතු චන්ද්‍රයාට උපමා කරන බිලිඳාගේ. ඔහු ඒක ගායනා කරන මෙන්න මේ විදිහට මම කියන්න කැමතියි මේ මේ මේ ඔහුගේ ක්‍රමවේදය. සන්දෝපම බිලිඳේ නුබනාරන් සන්දෝපම බිලිඳේ මම මේ අර ඔහු ගායනා කළේ අර බටහිර ශික්ෂණය එහෙම් පිටින්ම අරගෙන. හැබැයි වාසනාවට ඒ කාලේ ජනමත හැදීම් සම්බන්ධව ලොකු පුළුවන්කමක් තිබුණ නැහැ හැම හැම උන්ට මේක නිසා ඔහු බේරුණා. ඉතින් කෙසේ වෙතත් මෙන්න මේ මේ මේ පසුපස තමයි සුනිල් සාන්තයන් එන්නේ. සුනිල් සාන්තයන් එක පිරිසක් යනවා එංගලන්තේ මම කියන්නේ ඒ ඒ තරුණ එක කණ්ඩායමක් යනවා එංගලන්තේ සංගීතය හදාරන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ වෙන වැඩකට ගිහලා සංගීතය හදාගෙන එනවා. වෙන පිරිසක් ඉන්දියාවට යනවා සංගීතය හදාන්න. දැන් මේ පිරිසේ ප්‍රෝග්‍රෑම් එක සුනිල් සාන්තයන්. දැන් මේ සුන්සාන්තයන් ඇත්තටම මම මෙතනින් කතා නවත්තන්න මේ ප්‍රශ්නේ උත්තරේ දෙලා. ඒ මොහොතේ ඔහුට තිබුණු මෙවලම් ඉතාම ටිකයි. ඔහුට ඇත්තටම ඔහු භාවිතා කළේ නැහැ කියන එකයි මගේ පෞද්ගලික විශ්වාසය ලංකාවේ ජන නාද රටාවක් කියන එක. ඒක මගේ පෞද්ගලික අදහස. ඒකට මට මට ඔප්පු කරන්නත් පුළුවන්. මගේ මේ අදහස තුළ ඔහුට තිබුණු අර පොළව කනින්නට තිබුණු මෙවලම් වල තිබුච්ච උණතාවය ඔහු දැනගෙන හිටියා සහ ඔහු කැමැත්තෙන් හිටියා එතනට යන්න. නමුත් ඔහුට යන්න දුන්නේ නැහැ. නමුත් ඔහුගේ නිර්මාණය ඇතුලේ මාර මහත්යතුමා ඇත්තම මේ ප්‍රවේශය ඉතාම ස්ථාවර ලෙස ගත්තා. ටාගෝර් කියන්නේ රබීන්ද්‍ර සංගීත කියන ආభాසය මම අර කලින් ගායනා කරපු ගීතය වරෙන් හිංසරේ. ඒ ගීතය බොහෝ අය හිතනවා සුනිල් සාන්තයන්ට රවීන්ද්‍ර රවීන්ද්‍ර සංගීත නැත්නම් රවීන්ද්‍රනාත් tagore සංගීතය නැත්නම් බෙන්ගාලි සංගීතයේ ආභාසය තිබුණා කියලා ඒ සංගීතය. නමුත් ඒක ඇත්තක්ම නෙවෙයි. මේ ගීතය ඇත්තටම රවීන්ද්‍ර මේ මේ බෙන්ගාලි සංගීතය මේ ඉතා අප්‍රකට ගීතයක්. මේක දැන් හොයන්න නෑ කොහෙවත් මේ මේ බොන්දුරේ කියන ගීතය. ඇත්තටම මම දන්න තරමින් ගුවන්විදුලි සංස්ථාවේ මුල්ම පටිගත කළ ගීත වලින් එකක් වෙන්නේ මේ බොන්දුරේ ගීතය. ඒ කියන්නේ සුනිල් සාන්තයන් මම වැරදි නම් මට ලක්කාසන්තයන් නිවැරදි කරන්න. ඒ කියන්නේ සුනිල්සාන්තයන්ගේ සුනිලුන්ගේ මුල් ගීත ඒ කියන්නේ ඔලු පිපිලාටත් කලින් මේ මේ තමයි මේ බොන්දුරේ ගීතය අටිගත කළේ කියලා මගේ මතකය. කෙසේ වෙතත් මේ ආසාදින හුතුළු දෙමුණා හරියට ඔබ තිබ්බොත් මේ බොන්දුරේ ගීතය මත තියන්නට පුළුවන් සුනිල් ගීත දෙකක් තිබෙනවා. එකක් තමයි මේ වරෙන් හිංසරේ මා කියපු ගීත දෙවැන්න තමයි කුකුළු හැවිල්ල. කුකුළු හැවිල්ල ගීතය සහ මේ ගීතය එකලාම අනුරූපී වෙනවා මේ බොන්දුරේ ගීතයට. ඉතින් ඔහු ඇත්තටම බෙන්ගාලි සංගීතය ඊට පස්සේ භාවිතා කළේ නැහැ කියන එකයි මගේ අදහස. ඊට පස්සේ ඔහු වෙන තාක්ෂණ වේදයක් වෙන සංගීත ක්‍රමෝපායක් හොයාගන්න උත්සාහ කළා. ඔහුගේ ගීත වෙනුවට මේ ගීත සඳහා භාවිතා කළා. හොඳයි අපි ලංකසාන්ත මහත්මයා. දැන් ඉතා කෙටි කලක් ඇතුළත ඇත්තටම ඔහුගේ ජීවන චරිතය ගත්තම ඔහු ඉන්දියාවෙන් ලංකාවට ආවට පස්සේ ඇවිත් ඉතා කෙටි කාලයක් දශකයකටත් අඩු කාල සීමාවක් තුම ඔහු සක්‍රීය මේ නිර්මාණකරණයේ යෙදෙන්නේ. හැබැයි ඔහු තමන්ගේ තමන්ගේ තමන්ට එල්ල වුණු විවිධ පීඩාවන් තුළ ඔහු පැත්තකට වෙන්නට තීරණය කරන පැත්තකට කරනවා ඇත්තටම. ගුවන්විදුලියෙන් බිහි වුණා වගේම ගුවන්විදුලියේදීත් අවසානයේදී ඔහුට එළියට යන ద్వාරයත් විවර වෙනවා. ඔබ හිතන විදිහට සුනිලුන් තමන්ගේ සංගීත දිවියෙහි ඒ එතෙක් ආපු ශක්තිමත් ගමන ශක්තිමත් ගමන ඇයි පසෙකට වන්න තීරණය කරා. ඔහු හරි හොඳ ශක්තිමත් කසේරුකාවක් තිබුණ මිනිසෙක්. ඒක ඇත්තටම ඔබ වුණත් මම වුණත් ජීවිත තර්ජනයක් ඇවිදින් එවැනි හතුරුකම් ඉවස ගන්න බැරි වෙන වෙලාවක කරන දෙයක් තමයි ඔහු කරන්නේ. ඒ ඒ දක්වා යනවා. ඔහුට උණු අතුරුකම් ඒ එතන ඒ තැනට එනකන් එනවා. දැන් සුනිල් ශාන්තයන්ගේ ඔහුගේ මිත්‍රයෙක් තමයි සූරි ශංකර් මල්ලිගොඩ. ඒ මහතා මේ අඩු වයසෙන් නැති වෙනවා. අද අවුරුදු 30 ගානකින් වගේ. ඒතර ඔහු ලියනවා ඔහොම ලියලා සංගීතවත් කරලා ගීයක් ගයනවා. සොම්මේ හිරි සුවදති මල්ලයි මෙතරම් හනිකට පරවන්නේ. ඔහු ඉන්දියාවේ ගියාම උනත් ඉන්දියා ශාන්තිනිකේතනයට ගිය වෙලාවේ මෙතන මේවෙන් පස්සේ ඔහු ඇත්තටම ඔහු මේ ඇත්තටම නාට්‍ය කලාවත් අදාරනවා. සංගීතෙත් අදාරනවා. ඒක හැම දෙයක් මේක එතන උගන්වන හැම දෙයක් ඉගෙන ගන්නවා. ඇත්තට ඒ වෙලාවේ ඔහු සමග තවත් ලංකාවේ වෙනත් මේ ඇත්තටම සරච්චන්ද්‍රයන් පවා ඉන්නේ ඒ වෙලාවේ එකතන. එතනින් තමයි ඔහිට සංගීත හදාරන්න යන්නේ බාත් කණ්ඩේට. කියන්නේ ඔහුගේ තිබුණ ඔහුගේ අඩිතාලම ඔහුගේ භාෂා ඥානය අදාමත් ඉහළයි. ඔහුට ඔහුගේ අනිත් මේ හැම අංශයකින් මේ ඔහුට තිබුණු දක්ෂතාවයන් ඉතාමත් ඉහළයි. ඒ නිසා ඔහු ඉගෙන ගත්තට පස්සේ ඔහුට ඒ දක්ෂතාවයත් එක්ක ඔහුට ඕන දෙයක් කරගැනීමේ හැකියාවක් තිබුණා. ඒ නිසා තමයි ඔහු සංගීතයේ වුණත් අලුත් දෙයක් කරන්න දැක් කරන්නේ. කරගෙන යන්නේ. ඒ ඒක ඇත්තටම ඕනම අංශය ඕනම අංශයක මේ ඉතාමත් හොඳ අඩිතාලමක් තියෙනවා නම් අලුත් දේවල් කරන එක බොහොම පහසුයි. එහෙම නැත්නම් වෙන්නේ තමුන් දන්න දේ පාවිච්චි කරගෙන ඒ ඔස්සේම යන එක තමයි ඒක. ඒතර ඔහුට විරුද්ධ වෙන්නේ අන්න ඒ වගේ අය. ඒ කියන්නේ ඔහුන් දන්න ඉන්දියානු සංගීතයේ රාගධාරී සංගීතයෙන් සින්දු ගීත හදන්න කණු දාලා කුරුදුලා හිටපය ඒකෙන් වෙනස් වෙන්න දෙන්නේ නැහැ. අපේ සංගීතයේ විරුද්ධේ එයයි කියලා කියනවා. මොකද සුනිල් සාන්තයන්ව ගුවන් විදුලියෙන් නරපා ඇරලා ඔව් ගොඩක් නීති දානවා මම දන්න තරමට. බටහිර මේ මේ පාද්‍ය භාණ්ඩයෙන් පාවිච්චි කරන්න දෙන්නෙත් නැහැ. නමුත් කාලෙත් එක්ක අද වෙනකොට ඒ ඔක්කොම වෙනස් වෙලා තියෙනවා. ඒක ඒක නවත්තන්න බෑ. ඒ කියන්නේ ගඟක් මග නවත්තලා සම්පූර්ණයෙන් නවත්තලා වෙන පැත්තකට හරන්න දුවට ඒක සුභාධර්මයෙන් අර යන පාරක් තියෙනවා ඒ පාරේ යනවා. මන්නේ ඒක උනේ. දැන් ඔබ අහපු ඉස්සලා උත්තර ඔහු ඒ සුමේරි සුවඳති මල්ලයි හනිකට පරවන්නේ කියන එකේ එක පදයක් කියලා තියෙනවා හාමා මිතුරා ගැලූ සැටිමා සතුරන් අතර ඉන්නේ කියලා. දැන් ඒක වුණත් අපිට කවදාවත් ඔහු කියලා නැහැ. අහවලා මේම ඒ බුකුත් අපිට කියලා නැහැ අපි එක්තරා අවස්ථාවකට එක්තරා සුනි සමාජයේ එක්කෙනෙක් මේ එකේ කියුණා ඔහුගේ පියා අහලා තියෙනවලු සුනි සාන්තයන්ගෙන් ඇයි මොකක්ද ඒකේ තේරුම කියලා. එතකොට එයා කියලා තියෙනවා අහවල් අය ඒ වස දෙන්න ගිහින් එයාට ඒකෙන් බේරාගත්තේ සූර්ය සංකල්ප මල්ලිකට කියලා. අන්න එවැනි අවස්ථාවකටපත් වුණාට පස්සේ මම හිතනවා ඔහු එතකොට 1952 විවාහ වෙනවා. ඒකම සිදුවීම් වෙනවා. ඊළඟට ඔහුගේ මේ සින්දු පොත් ඔක්කොම හොරකම් කරලා ගහනවා. ඔහුට කිසිම දෙයකට හැම පැත්තෙම ඔහුට පහර ගහනවා. ඉතින් මම අන්තිමේටම දෙන්නේ අර ටික. අරක සිද්ධ වුණ ඒවත් උනාට පස්සේ ඔහු ගෙදර ගිහින් තමුන්ගේ පවුල බලාගෙන දරුවන් බලහන ඒ මහින්ගල යනවා. අන්න ඒක තමයි මම හිතන්නේ සිද්ධ වුනේ. නැතුව වෙන කිසිම දෙයකට නෙමෙයි. ඔහුට ඔහුව මෙතනින් පන්නන්න බොහෝ දෙනෙක් එකතු වෙනවා. හොඳයි. ඒක වෙනමම අධ්‍යයනය කළ යුතු කතාවක් සහෝගේ ජීවන චරිතය වෙනමම කියවිය යුතුයි. අපි තවත් ගායමකට එකතු වෙනවා. මේ ගායම සඳහාම ආරාධනා කරනවා අපේ ප්‍රවීණ ගාන ශිල්පිනේ සශිකා නිසංසලා. බොහොම ස්තුතියි. කපිලන් ගමගේ මහත්මයා දැන් සිංහල ගීතය සහ ගීතය ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කිරීම උදෙසා සුනිලුන්ගේ ගීයෙන් අපේ සංගීත සංස්කෘතියට ලැබුණු උත්තේජය කෙබඳුද? හිමා ඇත්තටම මේ සුනිල් ශාන්තයන් ඒ මොහොතේ සිංහල සංගීතය තුල පුරවන්නේ ඒ මොහොතේ ගොඩනැගින් තිබුණු අඩුවක්. ඒ කියන්නේ විශේෂයෙන්ම ඉන්දියානු සංගීතය සහ ඒ නාදමාලාවන් ඔස්සේ රචනා වෙලා ගැයුණු ගීත විශේෂයෙන් සමහර වෙලාවට ඉන්දීය තනුවන් තනුවලට සිංහල වචන යොදා ගැයුණු යුගයක ඒ ඒ ඒ ඒ ඒ අඩුවක් තිබුණා. කියන්නේ සිංහල තනුවක් සිංහල පද රචනයක් සිංහල උරුවට සිංහල හඬින් ගැයෙන මොහොතක අඩුවක් තිබුණා. ඒ අඩුව තමයි සුනිල් ශාන්තයන් මම හිතන විදිහට පුරවන්නේ. ඒකට ඔහුට හොඳ හොඳ පදනමක් වටන එකක් තමයි ඔහු නදීකත් ඒ වගේම මහතරි ජයන්තත් කිව්ව විදිහට ඔහු ඔහුට අවශ්‍යතාවය තිබුණා දේශීය සංගීත කලාවක් ගොඩනගා ගන්න. ඒකට ඒ අවශ්‍යතාවයත් එක්කම ඒකට ඒකට සමානව සමානව ඒකට තව බලමූලයක් එකතු වෙනවා. ඒ බලමූලය තමයි හෙළහව. හෙළහොවුලත් එක්ක එකතු වෙලා ඔහු හෙළහොවුලේ හෙළහොවුලත් එක්ක වැඩ කරන කෙනෙක් හෙළහොවුලේ සමාජිකයෙක්. ඉතින් ඒ නිසා ඒ ඒ ඒ දෙක ඉතාමත්ම හොඳින් බද්ධ කරගෙන තමයි ඔහුගේ ගීත කලාව ඔහු ගොඩනගන්න උත්සාහ කරන්නේ. දැන් මේ පද රචනාවන් දිහා බලපුවම අපිට පේන දෙයක් තමයි ඉතාම නිවැරදි උච්චාරණයන් සහිත නිවැරදි භාෂා භාවිතයන් සහිත ඒ වගේම ඉතාම අපූර්ව විදිහට පරිකල්පනීය රූපයන් මවන්න පුළුවන් ආකාරයේ ඉතා ප්‍රබල ප්‍රබල පද රචනාවන් තමයි ඔහු තෝරගෙන ගායනා කරලා තියෙන්නේ. සහ ඔහු සමහර ගීත රචනා කරලා තියෙනවා. දැන් මේ සජිකා මේක කලින් ගායනා කරපු මේ ගුරුවරිය සම්බන්ධ ගීතයේ මුල් මුල් පද ටික බලමු. මේ පද ටික ඇහෙනකොට අපේ මනස් චිත්‍රේ මැවෙනවානේ. එදා හිටපු ගුරුවරිය මෙන්න මේ වගේ කියලා. අවසානයේ තමයි මේ ගුරුවරිය සම්බන්ධව තියෙන ප්‍රේමය ප්‍රකාශ වෙන්නේ. මම මම ඇත්තටම මේ සුනිචාන්දයන්ගේ ගීතවල දකින දේ තම ප්‍රබලම දේ තමයි මේ පරිකල්පනීය රූප ගොඩනැගීමට ඔහු භාවිතා කරලා තියෙන පද රචනාවේ තියෙන භාෂාවත් ඒ භාෂාව ඉතා ප්‍රබල ලෙස සංගීතමය වශයෙන් ගායකයෙක් හැටියට ප්‍රකාශ කිරීමේ ඔහු තුළ තිබුණු හැකියාව. ඉතින් මේ දෙක එකට එකතු වුණ නිසා තමයි සුනිල් ශාන්තයන්ගේ ගීත සුවිශේෂ වුණේ ඒ වකවානුව වෙනකොට. ඒ එකම හිමා මම අර කිව්ව විදිහට ඒ ඒ වකවානුව වෙනකොට සුනිල් ශාන්තයන්ට ඒ සතා කියන්නේ ඒ අඩුව පෙරවීමේ සමාජ පරිසරයක් ගොඩනැගිලා තිබුණා. කියන්නේ එහෙම තැනක් තිබුණේ නැහැ. ඒ අඩුව තමයි සුනිල් ශාන්තයන් පුරවන්නේ. ඒක නිසා තමයි මේ ගීත මම විශ්වාස කරන්නේ මේ යුගයේදී තාමත්ම තාමත්ම ප්‍රබල ලෙස මිනිසුන් අතරට යන්නේ. මට මතකයි වීරසේන ගුණතිලක මහත්මයා මේ වීඩියෝ එකෙත් කිව්වා ඔහු මාතමකත් පුජ්‍යලිකෝ කිව්වා ඔහු ශ්‍රීපාලියට ආවහම නොනවත්ව අත්වල සම් දුන්නා. ඒතර මේ ශ්‍රීපාලියේ ඒක නරඹන්න ඇවිල්ලා හිටිය විද්‍යාර්ථීන් විතරක් නෙවෙයි සාමාන්‍ය මිනිස්සු. ඒතර සාමාන්‍ය මිනිසුන් මේ ගීත සමග මේ තරම් බැඳුනේ ඇයි? එහෙම ගීතවල අවශ්‍යතාවයක් සමාජයේ ඉල්ලා සිටිය දෙයක්. එතකොට ඒ ඒ අවශ්‍යතාවය තමයි සෙනසාන්දයන් පුරවන්නේ. ඒක නිසා තමයි ඔහු අදටත් අපිට ප්‍රබල චරිතයක් හිතෙනම ඇවිල්ලා මතුවලා පේන්නේ. හොඳයි මහාචාර්යතුමනි නදික සහෝදර ඔබට මේ සාකච්ඡාව සඳහා එක්වන්න පුළුවන් ඈ දැන් මේ ඔව් ප්‍රශ්න අහලා ඉතර දෙනව නෙමෙයි කපිල කිව්ව යමකට යම් ඌණ පුරණ ඌණ පුරණ නෑ ඇත්තම සම්නක් කොට ඉදිරිපත් කිරීමක් කරා දැන් ඔහු කිව්ව මේ චිත්‍ර රූප එහෙම නැත්නම් මේ පරිකල්පන ඔහුගේ පරිකල්පනය කොහොමද අපේ ඉදිරියේ තබන අපි කෙසේද මේ මේ සංඥාවන් දෘශ්‍යමාන කරගන්නේ අපි තුල කියන්නේ දැන් මම අර කලින් ගායනා කරපු වරෙන් හිංසරයේගේ එක තැනක තියෙනවා මේ ඇයිද සැලී සැලී සරසරගා හඬන්නේ ලියේ නිදන් තුරුහිමිය අතුරුලි දැන් මේ ලියේ කියලා කියන්නේ ලියද වැළද ලියද ස්ත්‍රියද ඈ දැන් මේ ඇත්තට මේ මුළු ගීතේම තියෙන රාත්‍රියක පරිසරය ඈ එතකොට ඒ සත්තු ඉන්න විදිය මම කැමති මෙතනක් තමයි සිහිල් පවන් බිබී කිරා වැටේ සිහිනලෝයේ අඩනින්දේ සතුන් මෙයා මේ ඈ ඒ සිහිල් පවන් බිබී කිරා වැටෙනවා අනිත් ඒ ඉතාලම හොඳ එකක් තියෙනවා මේ නිකනෙක මල්වල සුවඳ උරා බීපු හුළඟ තමයි මේ එන්නේ කියන එක. ඒ කියන්නේ අපි බොහෝ විට කියන්නේ මල් සුවඳ ගලාගෙන එනවා කියලානේ කියන්නේ. නමුත් ඔහු එක කියන්නේ මේ මේ නිකනෙක මට ඒක පදේ මතක් වෙන්නේ නැහැ කෙසේ වෙතත්. ඉතින් ඒ වගේ මේ අනිත් එක තමයි ඔහුගේ ගායනාව. ඔහුම කපිල කිව්ව එකට නැවත මම කියන්න හරියට හරි. දැන් මේ මේ රිංගාලා බඩගාලා සීරිලා මම මේ ගීතේ පොඩි කාලේ අපි අහුවා. අපි දන්නේ මේ කවුරු ගැනද කියන්නේ කියලා. ඈ මේ මේ එළ මේ හඳ හඳ එළිය මේ හඳ මාම හඳ එළිය තමයි මේ හිම්මෙන් ඇදිලා ගිහිල්ලා හීරිලා හරි එන්නේ. ඉතින් මම කැමති අර ඔහුගේ භාෂාව විශේෂයෙන් මහාචාර්යතුමා එක නිවැරදි කියලා මම වැරදි නම් ඔහු තෝරාගන්න ශබ්ද සහ ස්වර සහ ව්‍යංජන එහෙම කියන්නේ ඒ භාෂාමය ගුණාංග ඔහුගේ ගායනාවල තියෙන විශේෂ ගත්තොත් එහෙම මා නිරීක්ෂණය කරලා තිබෙන්නේ ඔහු වඩාත් යොදාගන්නේ ඕෂ්ඨජාක්ෂර කියන එක. දැන් කේමදාස මාස්ටර් ඔබ දන්නවා කේමදාස මාස්ටර් නිතර කෑ ගැහුව මේ වචන හපනවා කියලා. නමුත් ඔහුට ඒ විද්‍යාත්මක අදහසක් තිබුණා නමුත් ඔහුට සංගීතය වශයෙන් තේරුණ මේ සමහර අකුරු මේ විශේෂ කණ්ඨජාක්ෂර ආදී මේ ඒවා නිකන් හරි රෞද්‍ර අක්ෂර ඒවා නිකන් අමුතු සද්දයක් කියලා. ඒවා ඒකෙන් වෙන්නේ ශබ්ද රසය නැති වෙනවා කියන එක. හැබැයි සුනිල් සාන්තයන්ට මේ භාෂාමය අවබෝධය තිබුණා. ඒ නිසා ඔහු ඖෂධාක්ෂර බොහෝ විට සුවඳ රෝසමල් නෙලා. ඒ මුළු කලාපෙම එකම එක කණ්ඩජාක්ෂරය තියෙන. සුවඳ රෝසමල් නෙලා මාලයක්. ගෝතාලා. ඒකෙත් ඔහු මාළයක් කියන එක හල්කයන්න කඩලා ඒක විසන්දි කරලා ඉහු ගන්න. ඒ කියන්නේ ඔහු මං හිතනවා ඔහු ඊටාම හොඳ භාෂා ඥානයත් එක්ක ඔහු ශික්ෂිත හඬක් තිබුණා කියන එක. ඒ කාරණයක් තියෙනවා නදීක. අ අපි මේ කවුරුත් හෙළහවුල්ල සහ සුනිල් සාන්ත අතර තිබුණු බැඳියාව සම්බන්ධියාව ගැන කතා කරනවා. අනිත් පැත්තෙන් අපි තවමත් මේ හෙළහවුල්ල භාෂා ශුද්ධාත්ම ව්‍යාපාරයක ව්‍යාපාරයක් කියලා අපි හිතන්නේ නැහැ. හෙළහවුල කියන්නේ මෙතරම් පෙරලිකාර එක්තරා විදිහකින් ලංකා සම සමාජ පක්ෂයේ ලංකාවේ දේශපාලනය යම්කිසි පෙරලියක් කරාද එපදම සමාජ පෙරලියක් සඳහා සූදනමුණු ව්‍යාපාරයක් තමයි හෙළහවුල. ඒකේ එකක් තමයි මිනිසා නිදහස සාක්ෂාත් කර ගැනීමට මිනිසාගේ සිතුවිලි නිදහස් විය යුතුයි. සිතුවිලි නිදහස් කර ගැනීම සඳහා මිනිසාගේ චින්තනයේ මාධ්‍ය වෙන භාෂාව නිරවුල් කරගත යුතුයි. බොහොම විද්‍යාත්මක පදනමක් තිබුණේ. හුදෙක් භාෂා පාරිශුද්ධතා ව්‍යාපාරයක් නෙමෙයි මේක. අනිත් පැත්තෙන් කුමාරතුංගට තිබුණ පුදුමාකාර විදිහේ ලෝක දෙපෘෂ්ඨයක්. ඔහු කියනවා ලක්මිනි පහන කතුවැකියේදී ලංකාවේ නිරුන්දුකම පිටු දැකීම සඳහා සුරා නිෂ්පාදනයේ දිරිතිය යුතුය. සුරාව ඇතිපමණින් පෙර විදේශ රටවලට අලෙවි ක්‍රේම් ලැබෙන මේ මේ විදේශ විදේශීය ධනයෙන් රටේ මිනිසුන්ගේ දිලිඳුකම පිටු දැකිය හැකියි. රාහුල් හමුදන බයනතු කුකවිය කියලා කියනවා. දැන් බලන්න භික්ෂු සංස්ථාවේ ඉඳපු මහා දැවැන්ත ප්‍රබලයෙකුට ආගමික උන්මත්තක භාවයක් ඔහුට තිබුණේ නැහැ. හැම දෙයක්ම විචාර බුද්ධියෙන් බැලුවා. සමාජයේ දිහා බැලුවේ විචාර බුද්ධියෙන්. ඒ විතරක් නෙමෙයි ඔහු සංගීතය පිළිබඳව ඔහුට විශාල ඇල්මක් තිබුණා. ඔහු සංගීතය හදාරන්න උත්සාහ කළා තියෙනවා. ඊට පස්සේ ඒ ඒක තමයි හෙලමියසිය කියන පොත වින්සන් සෝම්පාල එකතු ඔහු ලියනවා. දැන් මේ වගේ පුළුල් ලෝක දෘෂ්ටියක් සහිත ව්‍යාපාරයක් තමයි හෙලහවුල කියන්නේ. නමුත් මේක මේ භාෂාවට ඌරණය කිරීම හරි වැරද්දක් අපි කරන්නේ නැහැ. ඒක ප්‍රබල සමාජ ව්‍යාපාරයක්. ජාතක නිදහස සාක්ෂාත් කරගත්ත යුත්තේ කෙසේද? එහිදී ඔය අද දවසේ ඇවිල්ලා තියෙන ජාත්‍ය උන්මාදය, ආගමික උන්මාදය සියලු දේවල් ඔහු බැහැර කරනවා. බැහැර කළ බොහෝ වැදගත් පුළුල් මානව දයාවකින් වැඩ කරන්නේ. සුනිල් ශාන්ත උත්තේජනය ලබන්නේ අන්න ඒ සමාජ ව්‍යාපාරයෙන්. ඔහු කුමාරතුංග චින්තනයේ නිවර්දව දකින්න. ඒ නිසා ඔහුට තිබුණ වඩා පුළුල් වපසරය සහ ඔහුට අභීතව නැගී සිටීමේ ඒ ඍජුභාවය ඔහු ගන්න හෙළහවුලෙන්. ඔහු කිසිම බයක් නැහැ. දැන් අද දවසේ නම් අපි ඔය කියන ඊනියා කලාකරුවන් කියන කට්ටිය Tamanගේ කවි පන්තියක් උසස් පෙළ සාභේ සංග්‍රහය නැහැ කිව්වන් පස්සේ රටේ ප්‍රධානියාගේ සිට අධ්‍යාපන ඇමතිවරයා දක්වා ගිහිල්ලා අඬලා වැටිලා කන් කෙඳිරි ගාලා Tamanගේ කවි පන්තිය දමා ගන්න සහෝදර කවියාගේ කවි පන්ති කපලා දාලා අපිට ඉන්නේ අද ඒ જાතිය කලාකාරයෝ හැබැයි සුනිල් සාන්තිගේ වගේ ඒ වගේ වැඩ කරේ නැහැ. එයාට තිබුණ ගොඩක් වෙලට මේ જાතිය අයගෙන් ආපු උපද්‍රව තිබුණා. ඒ නිසා ඔක්කොම මේ වගේ සමහරට කලා උරුලෑවෝ කියලා ඔහු කිව්වා ඒ වචනේ. හරියටම හරියි. ඔහු ඉතාමත් ඔහුගේ ගීත පොත් ගසා කෑවා. මේ හැමතැනකම සුනිල් ශාන්ත කියන පුද්ගලයාට තිබුණා අපි පස්සේ තව කතා කරනවා කාට තමයි ඔහු ඉතාමත් ඔබ කතා කරා වගේම ඉතාම විශිෂ්ට හෙළහවුලෙන් ලබාගත් කවිත්වය. ඔහුගේ පද රචනා විශාල ප්‍රමාණයක් ඔහුම රචනා කරා. ඒවයි තිබුණ භාෂාවේ අතිශයින්ම සියුම් සුගායනීය ලක්ෂණ. අද ඔය බොරුවට ගේය පද කියලා මේ කුලවද්දගෙන බොරු වචන ටිකක් අරගෙන මේ පදමාලා වලට බොරු ශාස්ත්‍රීය වටිනාකමක් දෙන බොරු ව්‍යාපාරය යනවා. නමුත් ඒක ඇත්ත වශයෙන්ම පීත්‍රුවරයා සුනිසාන්ත. අපි පසුව කතා කරමු ඒක. ಜಾති ಜಾති මලින් සුවඳ උරාබී. වටින් පිටින් සීල් සුලං හමන්නේ. දැන් අපි දකිනවා ගීත ලියද්දි මේ මල් සුවඳ ගලා එනවා අරම. දැන් මේ කියන්නේ මොකද්ද? ඊටාම ලස්සනට හොගෙන ಜಾති ඒ කියන්නේ හුලඟ යම් පුරුෂාර්ථයකට ගෙනල්ලා ජා ඒ ಜಾති ಜಾති මලින් සුවඳ උරාබී වටින් පිටින් සීල් සුලං හමාය මේ මේ නොඑක් වර්ගවල එක එක ಜಾතිවල සුවඳ උරාබීපු සුලඟ තමයි මේ ඉන්නේ. ඒකම සිග්නිෆයි එකක් නේද? ඒකෙම ඒ හැඟුම්කාරකේ බලන එක මම කියන්නේ මේක විද්‍යාර්ථී පුතුණත් ඉතින් දීර්ඝව කරන්න පුළුවන් පරීක්ෂණයක්. ඒ නිසා ඒ ගීතේ ගානකට. ඔව් සුළඟ සම්බන්ධයෙන් දීතිපේන අර්ථකථනය නේද? ගානකට. අපේ ගීත ගාන කිරීම සඳහා ආරාධනා කරනවා නදීක කුරුකේ. වාති මලින් සුවඳ මුරාවී වටින් පිටින් සීල් සුලක් පමන්නේ සමාදාන සැදෑ සොබා ඇදෙන්නේ අන්න අන්න ගිරක් මුදේ ගිලෙන්නේ මාගේ කුමාරී ආලතොතිල්ලේ පැරමුණි නාදේ කෝකිල යන්නේ කෝකිල නාදේ දීන අනිත් දීන වගේ දීනගේ සුදෝ සුදෝ ගන්න සදත් දෙදෙන්නේ සාදු සාදු නොවේ රසයි බලන්නේ එපා එපා සඳේ නිකන් තැවෙන්නේ ඇයිද මාගේ සුදා මටයි ආදරේ අන්න දෙව්නි මං මලක් නෙලා මාගේ පිසුගේ හිතේ ගසම් අන්න මාගේ විනෝදේ එන්න ගනේ එන්න මගේ කුමාරී සාදු කියා සාදු දෙකක් දෙම් පිරි අන්න දෙවියෝ කොටස මීළඟ සතියේ බලාපොරොත්තු